මේ තව ප්‍රශ්නයක් පංචස්කන්ධයේ සංඥා සංකාර විඥාන යන ඒවා පැටලුම් සහගතයි මේක තෝරා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා දැන් රූපේ නම් අපිට පේනවා මොකද්ද කියලා ඇස් දෙක පේනවා කන් දෙක පේනවා නාහේ පේනවා දිව පේනවා කය පේනවා රූපේ හැටි පේනවා වේදනාව කියන්නේ මොකද්ද කියලා හිතෙන කොටක් දැනෙනවා ඒක දුක් වේදනාව කියලා දන්නවා සුවේට හේතු වෙන්නා වූ ස්පර්ශයක් නිසා සුඛ වේදනාවක් එනවා. ඒක සුඛ වේදනාව කියලා හඳුන්වනවා. මධ්‍යස්ථ වේදනාව උතන තෝරා ගන්න අමාරුයි. දෙකක් අධ්‍යය කියලා වේදනාව කියන්නේ මෙහෙම එකක් කියලා තෝරා ගන්නවනේ. දැන් සංඥා කියන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් සංඥා තමයි පැටලුම් සහිත එකක් කියන්නේ. අම්මා ඉන්නවා දුව ඉන්නවා. පුතා ඉන්නවා. දැන් තාත්තා ගෙදර එනකොට ඉස්සරහට දුවගෙන යනවා එක්ක අම්මා. එක්ක දුව. එක්ක පුතා. දැන් මොකද කරන්නේ? දැන් නෝන මහත්තයා දුවගෙන උට. ආ දුවේ. එහෙමත් කියනවාද? දුව දුවගෙන එනවා. ආ නෝන මහත්තයෝ දුවර කතා කරනවා. පුතා හිටින් දෙනවා. ආ තාත්තේ එහෙමත් කියනවාද පුතාට? නෑ එනකොටම දැනගන්න ඕනේ. දැනගත්තා නෙවෙයි හඳුනාගත්තා. අන්න සංඥාව. සංඥාවලින් කරන්නේ හඳුනා ගන්න එක. වේදනාවෙන් කරන්නේ මේ සැපයි මේ දුකයි මේ මධ්‍යස්ථයි කියලා වෙනස දැනගන්න එක. දැනගන්න එක වේදනාව කිව්වොත් තව එහාට යනවා. දැනගන්න එක විඥානීය සතුයි. දුකය සැපය මධ්‍යස්ථය කියලා දැනගන්නේ වේදනා කියන එකකින්. සංඥා කියන එකෙන් මේ තාත්තා මේ පුතා මේ අම්මා මේ දුව මේ අසල්වැසියා මේ නෑදෑයා හිතවතා මේ ගස්කොලන් මේ පොල් ගහ මේ කොස් ගහ ඔය හඳුනාගන්නේ සංඥාවෝටි. සජීවී අජීවී යමක් හඳුනාගන්න. ඉතින් සද්දයක් අහලා ඔය ඇටි කුකුලේ කෑ ගහන්නේ ඔය කපුටේ කෑ ගහන්නේ සද්ද හඳුනා ගන්නවා. ඔය මිනිස්සේ කෑ ගහන්නේ ඔය ස්ත්‍රියක් කෑ ගහන්නේ පුරුෂයෙක් කෑ ගහන්නේ මේ ළමයෙක් කෑ ගහන්නේ සද්ද හඳුනා ගන්නවා. සද්ද සංඥා මේ මල් සුවඳ, මේ සාම්පිච්ච මල් සුවඳ, මේ හඳුන් කූරු සුවඳ එකින් එක සුවඳ වර්ග අඳුනා ගන්නවා. ගන්ධ සංඥා. ඊට පස්සේ තව රස සංඥා. මේ කේක් කෑල්ලක් මේ රහ. ඒතර එහෙම නැත්නම් මේ අහවල් කජු මාළුව මේ මේ ආදි වශයෙන් එකින් එක වර්ග අඳුනා ගන්නවා. රස සංඥා. පොට්ටබ්බ සංඥා. තමන්ට දැනෙන ස්පර්ශ විවිධාකාර දුක හෝ සැප හෝ දෙන ස්පර්ශ. ඒ ස්පර්ශ වර්ගය හඳුනා ගන්නවා. ඉතින් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා හිතෙන් හඳුනා ගැනීමට කියනවා සංඥා. ඒ හඳුනාගත්තට පස්සේ තමන්ගේ හිත ක්‍රියාත්මක වෙනවා. ඒවට ප්‍රතිචාර දක්වන්න. ඒ ප්‍රතිචාර දැක්වීමට යම්කිසි ආකාරයෙන් අවිද්‍යාව, තෘෂ්ණාව මුල් කරගෙන හරි පටන් ගත්තා නම් ඊට අනුකූල වන්නා වූ හිතවිලි ක්‍රියාවදන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවට කියනවා සංකාර. එතන මේ ඔක්කොම දැනෙන ස්වභාවයක් තියෙනවා. මේ රූපයයි කියලා දැනෙනවා. මේ වේදනා කියලා දැනෙනවා. මේ සංඥා කියලා දැනෙනවා. මේ සංඛාර කියලා දැනෙනවා. මේ දැනෙන හිත බව දැනෙනවා. මේකට කියනවා විඥාන. දැනෙන ස්වභාවය. ඇඹුල් කියලා දන්නවා. තිත්ත කියලා දන්නවා දැනෙනවා. මේ ආදි වශයෙන් දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවයට කියනවා විඥාන. ඉතින් මේ සම්පින්ඩනේ ඔක්කොම එක කරලා ගත්තාම රූප වේදනා සංඥා සංකාර විඥාන එක සම්පින්ඩණයකම අපිට ගොනු වෙලා පොදි වෙලා පේනවා. ඒවට කියනවා ස්කන්ධ පහ කියලා. මොකද ඒවා මාත්‍ර මාත්‍ර එකතු වෙලා අර උපනිශ්‍රිය සම්පත්තියෙන් ඈඳිලා සම්බන්ධ වෙලා උපනිශ්‍රිය නිසා උපනිශ්‍රිය ප්‍රත්‍යයෙන් ඈඳිලා ඊටා මොහොතර මාත්‍ර ගොඩාක් එකතු වෙලා එකක් වශයෙන් පේනවා. ඝන සංඥාව කියලා අපි ඒකට කියනවා. ඒකෙන් තමයි අපි යමක් යමක් හඳුනාගන්නේ. මේ අහවල් රසය කියලා දැනගන්නේ. මේ අහවල් ශබ්දය කියලා හඳුනාගන්නේ. ඒ ඔක්කොම ওই ක්‍රමයේදී ඉතින් ওই ටික තමයි තේරුම් ගන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික. ඒක තුනම තමයි මාත්‍ර එක තුනම ස්කන්ධේවත් ගොඩවල් බවටපත් වෙන්නේ. ඒවට චන්දරාගයෙන් බැඳුනහම තමයි ඒවා උපාදානස්කන්ධ ස්කන්ධ උපාදානස්කන්ධ වෙනවා. ඒ රූප රූප ස්කන්ධ රූප උපාදානස්කන්ධ වේදනා වේදනා ස්කන්ධ වේදනා උපාදානස්කන්ධ මේ ආදි වශයෙන් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ සකස් වෙනවා. ඊළඟ මේලා මීට වඩා විග්‍රහ කරන්න වෙලා මදි.